බුද්ධ සම්පන්න පින්වත්නි පුරා දින කීපයක් තිස්සේ පැවති මෙම භවනා පන්තියෙන් කිරීම සඳහා අප අද කල්පනා කළා මේ පින්වත් අයට ඡන්ද රාගය පිළිබඳව සරල ධර්ම දේශනාවක් පැවැත්වීමට ඡන්දේ කියන්නේ කැමැත්තට රාගය කියන්නේ ඇලීමට මේ ඡන්ද රාගය නැත්තම් මේ ඇලීම ඇලීම සහ කැමැත්ත පිළිබඳ තාක්කල් කෙනෙකුට ඉවණින් සැනසෙන්නට බෑ විශේෂයෙන්ම තමාගේ පංචස්කන්ධ ලෝකයේ කෙරේ පවත්නා වූ මේ ඡන්දය සහ මේ රාගය මේ ඇලීම සහ මේ කැමැත්ත తాවකාලික වශයෙන් හෝ විරුද්ධ වී යන්නට ඕනේ මාර්ගයක් ඵලයක් ලැබීමට ඡන්ද රාගය සම්පූර්ණයෙන්ම ජීවිහි යන්නේ අර්ථවත් ඵලයෙන් මෙන්න ඡන්ද රාගයටමයි උපාදාන කියලා කියන්නේ මෙම ඡන්ද රාගයටමයි සංයෝජන කියලා ප්‍රකාශ කරන්නේ මෙම ඡන්ද රාගයමයි අනුසය ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක වන්නේ. නිසා දැන් ලෝකවත්යේ විශේෂයෙන්ම ඡන්ද රාගය පිළිබඳ සිනුවා ඕජයක් ලබා දෙන්නකොට එනා බුදුදානහසේ ඒකා කියන අනුදේ වැඩසිටිනේ. එක්තරා විශ්වවිද්‍යාලයක් දැනෙන බුදුරජාණන් වහන්සේගේ නවසීලුවා එම නගරයේ නැගෙනහිර ප්‍රදේශයේ පවතිනා වූ ප්‍රඥා ජනපදයකට රාමචන්ද්‍ර භවනාගේ සඳහන්. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා සරණාංගයෙන් වෙනසා ඒ කමනේ යන්නේ. මෙහිදී සරණාංගවගේ විශ්වවිද්‍යාලය අනිවා ඒ ප්‍රකාශ කළා සමාවෙන කාරණා. සරණාංග මාසේ වදාරනවා ඒ නැතිවෙන්න පස්සෙන් ජනපදයේ විශ්වවිද්‍යාලයේ ඉන්න මිනිස්සු මහ බොහෝ උගත් අය මහා පණ්ඩිත ශ්‍රමණයා බ්‍රාහ්මණයන් වැඩි සිටිනවා. ඒ පණ්ඩිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සිටින නිසා ඔයාලා ඉන්නවට ඇහුවොත් ඉතින් මාගේ මනායතන දෝස සනායතන දාන සත්‍යාත්මක කායයි. ඔබලාගේ ශාස්ත්‍රඥ වහන්සේ කුමක් කියනවද? ඔබලාගේ ශාස්ත්‍රඥ වහන්සේ කවද වාදයක් දරනවද කියලා ඇහුවොත් ඔබලා දෙන පිළිතුර තමයි කියලා ඒ වික්ෂු පිළිසෙන් විමසීමක් කරා. එහිදී ඒ වික්ෂු පිළිස ප්‍රකාශ කළා අනුහාමුදුරන්නේ ඒ ප්‍රශ්නේ පිටකපතයන්ගේ දෙන්නතේ ඒ අනුව අහලා ඒ කරුණ සිතේ ධාරණය කරගන්න. තේරුකාණන් මහසේ ඒකාශ්‍රේ විචාරයන් කිස්සකසාරේ ඒ වික්ෂු පිළිසට එවන් යන කටයුතු කිරීමට අවශ්‍ය කරුණ කීපයක් දෙන්නා දෙනවා. ඒක රැකගත්මාන් මහසේ වදාළා යන්නේකින් ඒ සමන බ්‍රාහ්මණයෝ ඒ පඬිත් සමන බ්‍රාහ්මණයෝ වදාළා කෙසේ විසෝප සම්දරාණි විඤ්ඤාඛාය කෝමාසෝ සත්‍රාගෙන ඥානදී මේ අපේ ශාස්ත්‍රඥ මහසේ කියන්නේ සම්දරාණි නැති කරන්නට කියලා අනින්නේ ඒ පඬිත් සමන බ්‍රාහ්මණයෝ වදාළා විසෝප විසින් මනාලන සංහන්දරාව විඤ්ඤාකාරය සත්තා ඔබ කරනතරාගේ මේ බුද්ධජානන මහසේ කරන්නේ කියලා ප්‍රකාශ කරනවා. එසේ වුණතොත් ඕකේ කෝවාසෝ සංදරාව විඤ්ඤාකාරය සත්තා වේදනාය සංදරාව විඤ්ඤාකාරය සත්තා සංඥාය සංදරාව විඤ්ඤාකාරය සත්තා සංඛාරයේ සංදරාව විඤ්ඤාකාරය සත්තා විඤ්ඤාණස කරදරවල යන කාය සරණා. මේ බුද්ධඥාන මහන්සිය අපට ප්‍රකාශ කරලා තියෙන්නේ ඕකේ තේරි මොනවා සම්බන්ධවාගේ විස්තරන්නේ. වේදනා පිළිබඳ තියෙන සංගතාවේ වරුණාරණයේ සංඥා පිළිබඳ තියෙන සංගතාවේ සම්බෝධාරණය කරන්නේ සංඛාර පිළිබඳ තියෙන ඒ සංගතාවේ නැවත නුවන්සේ අකාරාන්තයේ ඒ ඥානය පිළිබඳව තියෙන සංකල්පය නැති කරන්නේ මෙන්න මේ විදිහට සාස්ත්‍රඥ වහන්සේ අපට උපදෙස් දෙන්නේ කියලා ප්‍රකාශනවා. බුදුරජාණන් වහන්සේ නිතර නිතර වදාළ දෙයක් ඒක. ඕකේ යෝ සංගෝලෝ භාවෝ යසංහාය නන්දි සම්පදකත බුදුරජාණන් වහන්සේ නිතර වදාළ දෙයක්. ඒවත් අනුරූපම් වදී නම් භවිෂ්‍යති චින්න මූලං කාදාවත්තං ආයතන අනුපාද ධර්ම එක්වදාරි රූපයේ කියන සංගදාගේ මහණෙනි නැති කරන්නේ කියනවා නම් යම් කිසි නන්දියක් ඒ නැති කරන්නේ ඒ පිළිබඳ සංහාවක් වෙනවා නම් ඒ විනාශ කරන්නේ මෙලෙස රූපයේ පිළිබඳ තියෙන දැන සංගදාවාදී ධර්ම විනාශ කිරීම තුළින් මේවන් සංකයන් නවකයස්ති ඒකෝතිය නැවත මුලින් දෙකම ප්‍රතිනිවිය ආයතන අනුපාර සම්මානය දුරදෙන විශ්ින්න නැතිව කාලාවක තානාවක තම හරියට කල්ලසක් ඉදලා නැත්නම් කපලා දැම්මාට පස්සේ එළියලා කියනවා වගේ ඒ සංගරාගයේ රුචි කෙනෙක් වුණා සංගරාගයේ සුවාට පසු නැවත රූපස්කන්ධය දැනගන්නේ මෙලෙසින්ම වේදනා සංඥා සංඛාර විඥාන ආදී ධර්ම පිළිබඳ අසකන නාසය ආදී ඉන්ද්‍රිය ධර්ම පිළිබඳ වදාළා. ඊට පස්සේ මේ ශ්‍රමණ බ්‍රාහ්මණය වෙනසොත් එහෙම බලමින් ඉන් ආදීනන් දෙස්සා ඉන් ආදීනන් කිම්පනායකමන් කරන ආදීනන් දෙස්සා ඕකේ කනදා විනයක් හාය සත්තා කියලා. උමන ආදීනවත් දෙකේ දැකලද කුමන ආදීනයක් නිසාද ලෝකයේ ජීවන තියෙන මේ සංගතාවේ නිරාලයේ කියන බුදුරජාණන් වහන්සේ වදාළා. එලෙසින් වේදනා ආදී සිසු ස්කන්ධ ධර්ම වල කවර ආදීනයක් නිසාද ඒ සංගතාවේ නිරාලයේ කියන්නේ. එහෙම මෙසොත් මේ විදිහට ඔබලා විස්තර දෙන්නේ. රූපේ වාසෝ අයකට භාවස්ස අයකට තේමස්ස අයකට සංගස්ස අරද විපාකස්ස අරද තණ්හස්ස හස්ස රූපස්ස විපරිණාමංච භාව උපපජ්ජේසු උපපජ්ජේ දුක්ඛ දෝමනස් පායත මේ රූපයේ පිළිබඳව අරිකට සංගස්ස අරිකට රාගස්ස මේ සංගලාවේ දෙහිණ වෙලා නැත්නම් සංගලාවේ පිටිනවන අරිකට තේමස්ස අරිකට විපාකස්ස රූපයේ පිළිබඳ ප්‍රේමයක් තියෙනවා නම් විපාකාවක් තියෙනවා නම් අන්නාවක් තියෙනවා අන්න ඕක සත්‍ය රූපස්ස විපරිණාමඤ්ඤතා භාවය රූපයගේ වෙනත් භාවයකට පත්වීම නිසා උප්පජ්ජති සෝත පරිදේ දුක්ඛ දෝමනස පාඨකරම්මා මේ ඒ සෝත්‍යයන් කරන්නේ පරිදේව විකාර කියන්නේ අදුක් දෝමනස් මේ නාදී නොඑක ආකාර දුක් සිතට ඇදෙනවා වේදනාව පිළිබඳව යම් කෙනෙක් මේ සංවාදයේ ප්‍රදීනන්නේ නැත්නම් ඒ වේදනාවේ විපරිණාමයේ නිසා උත් ඒ තුළින් විශාල දෙයක් ඇති වෙනවා. ඒ වගේම සංඥා සංඛාර විඥාන කියන සිස්ස්කම් පිළිබඳව චක්කවායනාදී කුසවාදී පිළිබඳව යම් කිසි සංගතාවක් ඇති දෙනම් මේ සංගතාවයේ දෙන සාකල්ප ඒවායේ විපරිණාම භාවය ඇති වෙන හිත සිතට ශෝකයක් වගේ දුකක් දුන්නට ඇති අන්න ධම්මෝ ආසෝ වාදීනා දිස්සා ශෝකේ සංග්‍රහයි සංග්‍රහක විනයක් ආරක්ෂාමින් මෙවැනි ආදීනය දැකලා බුදුරජාණන් වහන්සේ මේ ශෝකේ පිළිබඳ තියෙන සංග්‍රහය නැති කරන්නේ කියලා ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳ ඇලීමක් ඒ නිවන දැනීමක් ඒ නිවන ආසාවක් ඡන්දයක් රුචියක් තියෙනවා නම් සමාධියේ රූපයේම බාහිර රූපවලට නැත්නම් පණ ඇතුළු උපන්න දකව රූපයකට හෝ ඒ රූප කොට නැති යනකොට විනාශ වෙනකොට වෙනස් වී යනකොට ඒකෙන් ඇතිවන්නේ බොහෝ දෙනෙකුට විශාල දුකක්. සමාධියේ රූපයේ පිළිබඳ සංග්‍රහය ඇති වෙනකොට ඒ සංග්‍රහය ප්‍රහීනකොට නැති විට ඒ මොහොතේ කෙනෙක් වෙන සමහර විට එදෙන විට විරූපත්වයට පත්වන විට ජරාවට පත්වන විට ඒවා දුර්වල වෙන විට මේ ආදීන ආකාරයෙන් වෙනස් ස්වභාවයකට පත්වනකොට ඒ බුද්ධයාගේ සංහානය තුළ විශාල ප්‍රභාවයක් දැනෙනවා. සමාජ පරිබාලව සමාජ කරන බාහිර මනස්කන්ධයන්ගේ රූපස්කන්ධය තුළ යම් යම් විකල්පනාන ස්වභාවයන් දෙසින් සිදුවන විට ඒ නිවනට කොට සිදුවන බව කියනවා. ඒ වගේම සමා බාහවා කරකරණය කරන ලබන වෙන අජීවී භාණ්ඩ අජීවී වස්තු විපරිණාමයේ පස්සෙන් කොට ඒ සිදුවීමක් ලැබෙනවා. වේදනාව උපාදාන කරගෙන වේදනාවෙන් දැඩි සිටින සුද්ධලයාට වේදනාව වෙනස් වී යන කොට දෙසින් දුකක් ලැබෙනවා. අපේ සුඛ වේදනාව හැම වෙලාවෙම එක විදිහට පවතින ධර්මයක් නෙවෙයි. ඉස්තරනා මේ මේ විදිහට අපි සැකමිලා දැන් මෙතන දුක් විඳිනවා මේ ආදීම ආකාරයෙන් අර වේදනාවේ විපරිණාමය නිසා විශාල දුකක් සිතට එළදෙනවා. සංඥාව දෙලසය සංඥාව උත්පද ඉන්දිනා සංදරාගේ නිසා තමාගේ ඒ කලින් ඉගෙනගත්තු දේවල් දහන ශක්තියින් දිනවි යනකොට නැති යනකොට අපට ඉස්සර නම් මේ හොඳට මතකයි මේ කිසිවක් මතක නෑ. මේ ආදී නොඑක ආකාර නැතිවි කියමින් ඒ පිළිබඳ සිතට දුකක් ඇති වෙනවා. ඒ වගේම තමයි සංස්කාර පිළිබඳව. ඒ පිළිබඳව කියන සංස්කාරයෙන් තිබෙන සාපයන් සංස්කාරයන්ගේ විපරිණාමය ඇති වෙනකොට ඒ තුනම ප්‍රතිවන්නේ දුකක්. ඕකේ ඉස්සරණ ආරම්භක භාවනා කරලා ඉස්සර ධ්‍යාන සම්පත්තනේ හිතියා දැන් ඒවා කරන්නට බෑ මේ ආදී වශයෙන් දුක්පත් වෙනවා නැත්නම් ඒ කරන ලබන පුණ්‍ය කර්මයන් වලට කරන්නට බැරි වුණාට පසුව ඒ වෙනස් ස්වභාවයෙන් පස්සම දුක්පත් වෙනවා භාවනා කරන පටන් ගන්න භාවනා වලින් ප්‍රතිඵල අපේක්ෂා කරනවා නම් ඒ පිළිබඳ කාන්දයක් භාවයක් තියෙනවා නම් මේ කුසලයේ පිළිබඳ ඒක ඇති නොවන විදිහට කාර්යයක් අපිට ලැබෙනවා ධ්‍යාන ගැන දේවල් ඇති නැහැ ඒවා කිසි යන්නට. අර දවසම ධ්‍යානයක් මටම කිව්ව පවත්නට දෙවි යන්නට. ඒ පිළිබඳ සංකල්පයක් ඇති කෙනෙකුට විශාල දුකක් තියෙනවා. මෙතනින් තමයි මනස සංදේ විපරිණාමය නිසා විශාල දුකක් ඇතිවන්නේ. මේ දුක ඇතිවන්නේ කුමක් නිසාද? තමා මේ සිත තුළ ඒ පිළිබඳව සංදයක් නැමැත්තක් කාර්යයක් එනීමක් තිබෙන නිසා. මේ සංකල්පයේ සමාගයේ සිත තුළ දැනෙනා මේ දුක පහළ වීමට හේතුවක් නැහැ. අන්න මේ ආදීනවේ දැකගෙන අපගේ බුදුරජාණන් වහන්සේ මේ රූපාදී ධර්මතේ පවත්නාව සංගරාගයේ නිතරන්නේ කියලා ප්‍රකාශ කරේ. මේ ප්‍රකාශ කළාට පස්සේ ඒ ජනපදයේ වාසය කරන පණ්ඩිත සුමන බාගමන ඔබලගේ ඇසුව ඉම්පනායන් කරන ආසං සංදේශා ලෝකේ නන්දරාග විඤ්ඤාණය සත්‍යයි මොන ආර්ථිකයක් දැකලාද මේ රූපාදී ධර්මයන් රහණය කරන්නේ ඒවා පිළිබඳ තියෙන සංග්‍රහය ඇති කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඔබලා ප්‍රකාශ කරන්නේ කියලා විමසොත් එවිට නිසස ප්‍රකාශ කරන්නේ මේ ඇරේ ස්වාමීන් වහන්සේ අර අනිත් ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරන අයලු රූපේකෝ ආස්තෝ විකතරාගස්ස විකත සංගස්ස විනිත දේමස්ස විනිත විපාකස්ස විනිත අනස්ස පස්ස රූපස්ස විපරිණාමනිකා භව නූපජ්ජන්ති සුත් පරිදේ සුත් දෝමනස් පවාරමනා රූපයේ කෙරෙහි ස්වන්නා වූ දැනීම හැට සම්පූර්ණයෙන්ම සිතින් අයින් කරලා තියෙනවා මේ රූපය පිළිබඳ ආවේ අයින් කරලා තියෙනවා සමාධි රූප පරිවාර රූපවල අනිවි හෝ සනිවි රූපවල යම්කිසි විපරිණාමයක් හැරපත් වීම තුළින් අවදාවත් නෝපත්තන් දේශෝක පරිදේ විද්දෝනස් පාරාදනම. ඒකෝයන් පරිදේයන් දුක්ඛයන් දෝමනස්යන් උපදින්නේ නැහැ. සමාගයේ රූපය සමාගයේ රූපස්කන්ධයේ කෙරෙහි ඇලීම පවතින කාලකල සංගේ පවතින කාලකල. ඒ වෙනස් වන විදිහයි දුක ඇතිවන්නේ. යම් කිසි කෙනෙක් ද්වේෂක තුලින් මේ සංග්‍රහය සම්පූර්ණයෙන් ගිලිහී ගියා නම් සමාවේ රූප ස්කන්ධයේ මේ පරිභාෂිත වස්තුවල තියෙන රූපේ හා සමතලයි. සමාවේ රූපේ සමා කියලා අර්ථය කියලා ගන්න නැති කෙනෙක් ඇති බව පැහැදිලිවම දැකලා අවබෝධය වෙනවා නම් ඒ පිළිබඳව කිසිම සංකයක් හෝ රාගයක් නැත්නම් රූපයේ අවරදයක් සිදු වුණා ඒ පුද්ගලයාගේ සිත තුළ දුක දෝමනස්යක් ඇතිවන්නේ නැහැ. ඇත්තට පෙනීම නැති වුණා, දත් කැදී ගියා, අර කය කැදී ගිලී ගිය ඒ කවදාකවත් විපරිණාමයකට මේ රූපස්කන්ධේ පතනවා ඒ රූපේ පිළිබඳ සංස්කාර ගැන සිත්ලයාගේ සිත තුළ ඒ විපරිණාම භාවය තුනේ කිසිමකක් දැනගන්නේ අවරාකාර රූප පීඩාවක් ඇති වුණා අවරාකාර වේදනාවක් සඳුන්නා කොමන ආන්දමේ රූපයේ විපරිණාමයක් ඇතිව තමාගේ හෝ තමා අසල කරන අයගේ හෝ නැදැයි කම්ගේ හෝ නැත්නම් තමා පරිමරණය කරන ලබන අජීවී වස්තුව ලබෝ අවරාකාර විනාශීමක් ඇතිව ඒ තුළින් ඇතිවන්නේ නැහැ දුකක් දෝමනස්යක් ඒ රූප සංස්කෘප කෙරේ සංඥාවක් හොලාවක් නැත්නම් ඒක හිතට විශ්වාස සංඥාවක් වේදනාව එලෙසයි වේදනාවේ සංඥාවක් හොලාවක් නැත්නම් අපිට මේ වේදනා මේ විපරිණාමයේ තුලින් කිසි ආකාරයකින් දුකක් දෝමනස්යක් දැනෙන්නේ නැහැ අර ඥාන සංකාර විඥාන කියන එකේ ස්කන්ධ තුලින් ඒ මේ ස්කන්ධ දෙකේ සාමයක්තාවයක් නැත්නම් ඒවා විපරිණාමයේ යාම තුලින් ඒ කිසිසේත්ම සෝකයක් පරිදේයක් ආදී කවර දුකක්වත් ඇති කර දෙන්නේ නැහැ. ඉදම්පෝමනාය සංකාරණ ආසං සංදේශා රූපේ සම්දරා විඤ්ඤාණය සාර්ථකයි. මෙන්න මේ ආර්ය සංකේතය බුදුරජාණන් වහන්සේ අපට රූපයේ පිළිබඳ තියෙන සංගරාගය ඇතරන්න දෙය කියලා ප්‍රකාශ කරන්නේ. මේ ආර්ය දැකලා බුදුරජාණන් වහන්සේ වේදනාවගේ වර්ණාව සංගරාගය විනාශ කරන්න දෙය කියලා අපට සම්දෙනව දාගන්න. මේ ආර්ය නිසායි සංඥාව කෙරෙහි සංඛාර කෙරෙහි එන්නේ ආර්ය නිවර්ණාව මේ සංගරාගය සම්පූර්ණයෙන්ම හදකරන්නේ කියලා අපට බුදු ඥානන් වහන්සේ අවවාදන් ශාසනා කරන්නේ කියන මේ විදිහට ඒ අම ප්‍රශ්න හා නසුන් රාඥයන්ද පිළිතුරු දෙන්නයි බුදුමමේ ඉතරහාමෝ වදාළ මේ කරුණික අනුව හරියට පිළිපැද්දා නම් ඒ කරුණ අනුව සම්පූර්ණයෙන්ම මේ සම්ප්‍රදායයේ සිංහ වස්තවන්නට පුළුවන් වූවා නම් ඒකාන්තයෙන් මේ ධර්මය ඒ ඒ නිවනටම හේතුනවා උපනිෂ්ඨය අපි දැන් බලන්න ඕනේ අපේ සිත තුළ තියෙන සංග්‍රහය තරම් දුරට හෝ මේ මොහොතේ හෝ සම්පූර්ණයෙන්ම අයින් කරලා එසේ අයින් කරනවා නම් ඒ හදවත තුළින් මේ අයින් කිරීම සිදු වුවොත් සමහර විට මේ විනාඩි 5 10 ඇතුළත කෙනෙකුට විමනාත් බලන්නට පුළුවන් වන්නට හැකියාව තිබෙනවා බොහෝ දුරට එමෙන්සා අපේ මේ සංසාරයේ කියන්නේ කොහොමද? ඇලීම කැමැත්ත කොහෙද ඇතිවන්නේ? කවුද ඇලීම කැමැත්ත ඇතිවෙලා? කොහොමද මේ නිසිරවන්නේ? මේ ආදී ධර්ම අපිට ඇලෙන්නේ නැතුව. දැන් අපි හිතමු මෙතන ටේක්නික් කෝඩ් එකක් තියෙනවා මේ කියන. පිළිබඳ මේ පිළිබඳ මේ කාර්යය ආසාවක් තියෙනවා සංජානනයක් තියෙනවා. ඒ ආසාව ඇතුළතින් කිසිම ඕනෑමක් මේ දේශේ පොඩේට නැහැ. ඒක ඇති කරගත්තේ ඒ පුද්ගලයා මේ ආහාරයෙන් මේ ලෝකේ යම්කාර රූප හෝ සද්දෝ කවර ධර්මයක් කෙරේ හැරි සංතරාගය ඇති කරගන්නවා නම් ඒ ඇති කරගන්න ලබන්නේ ඒ පුද්ගලයා විසින්මයි. වාහිර අරමුණු තුල සංතරාගය ඇති කර දීමේ කිසිම අවශ්‍යතාවයක් හෝ රුචියක් හෝ ආමෑමක් නැහැ. ඒ පුද්ගලයා විසින් මේ සංගරාගේ එන දෙර ගන්න. සමාධියේ රූපේ රැක උදාහරණයක් ගත්තොත් රූපස්කන්ධය. මේ රූපස්කන්ධයේ දේශවල ගන්නෝන ශාතියේ වල දක්වන කරේ මේ කවරකට වඩා අවශ්‍යතාවයන්නේ ඇලීමක් හෝ කැමැත්තක් දෙකේ සිත් තුළ ජනිත කරගන්න. ඒ සමාධියේ හෝ බාහිර රූපය පිළිබඳව කවර කොටසක් පිළිබඳව හෝ සමාධි අනුවාදයේ ප්‍රතික්‍රමන ඇති වෙනවා නම් ඒ ඇතිවීම සිදුවන්නේ ඔහුගේ සිත තුළ ඔහු විසින් ඇති කර ගන්න බබ නිසා. නැත්නම් ඒ රූපයේ විසින් ඇති කර දෙන නිසා නෙවෙයි. මෙතනින් තමයි සෑම ආරම්භය. රෝගයේ දෙන සංහාරේ සංහාරේ සංහාරේ. නැත්නම් කායයට දැනෙන ස්පර්ශාර මනසට දැනෙන කවදාරණක් හරි. මේ අරමුණ තුළ කිසිම අවශ්‍යතාවයක් හෝ ණයකරන්නට ගුණයක් වශයෙන් තියෙන නාමකාරයක් හෝ නෑ සංගතාවයක් උපදවා ගැනීමට සමාන. ඒක ඇතිකර ධර්ම ලබන්නේ සමාවයේ සිටීමයි. ඒ ඇතිවීම තුළින් ඒ සංතරාගයේ ඇතිවීම තුළින් ඒ කාන්ත වශයෙන්ම සමන්නට අත්දැකීමට සිදුවන්නේ විශාල දුකක්. මරණයෙන් පසුව අතුලෙන දුකට අමතරව අර සදෝස්වාමීන් වහන්සේ වදාළ කටි ජීවිතයේදීම විස්ස ධාර්මික වශයෙන් බොහෝ දුක් විඳින්නට වෙනවා සංගරාගේ සිදෙන තාක්කල. සමාජයේ රූප, බාහිර රූප, සමාජයේ වස්තු, බාහිරවත් ඕනෑම දෙයක් සම්බන්ධව සංගරාගේ කොතනද ඇති කියන්නේ ඒ සිදෙන තාක්කලයේ සිදෙන ප්‍රමාණයටම සරල නාන්දමින් විශාල දුකක් පිටට අනිත්‍ය කර දෙනවා. මේ ජීවිතවලදී එතකොට මේ දුක ඇයකර දුන්නේ කවුද? ඇයකර ගත්තේ කාටින්ද? තමා තමා විසින්මයි. බාහිර උද්දේශයෙන් බාහිර දෙවියෙක් දක්නේ කිවි. සමාජයේ බදස්ම නිසා තමා විසින්ම සංගරාවයක් ඇතිකර ගන්න ඒක විශාල දුකක් තාම අත්දැකීම. එතකොට ඒ සංගරාමයේ පවතින තා කර්ම නැවත නැවත උපදිනවා. සංසාරයේ මරණ මොහොතේදී යහපත වස්තුවක් හෝ කෙලෙස් කෙනෙක් කෙරෙහි ඇතුළවා නම් ඒ කාන්තේම උපදී මේ යුගයේ නැවත සමහරයට ගොඩනෙන්න බැරෙන විදිහටම ප්‍රේත ලෝකේ ප්‍රේත ලෝකේ යන්නට අපායන් අපායට යන්නට නැවත නැවත දුගතිය දුගතිය අමාගේ මතක නිසා සමාජයේ ඇතිකර ගන්න බැහැ. අන්නේ සමාධිය ඇතිකර ගන්නාට ඒක දුක ඇතිවෙන බව සමානයි කියන්නේ. ඒක ධම්මක වශයෙන් ඒකෙන්ම සංස්කාරක දුක ඒකෙන් ලබා දෙන බව සමානයි කියන්නේ. මෙන්න මේ අවිද්‍යාව නැත්නම් නිරතම දිලෙන නිසා මේ මේ නොඑක ආකාර වස්තුන් කෙරේ සංකේය ආකාරයෙන්දයි සමාගයේ ධර්මන් කෙරේ සමාගයේ සම්බුද්ධ සහෝදරයන් කෙරේ වර්ධිත දේපදාය කෙරේ සමානයේ රූපයේ කෙරෙහි ඒ වගේම වේදනා කෙරෙහි සංඥා සංස්කාර විඥාන කියන ධර්මයන් කෙරෙහි සාන්දයෙන් බැඳෙන ආකාරයෙන් බැඳෙනවා. මෙසේ බැඳෙන්න බැඳෙන්නට තව තවත් සංයෝජන වලින් ගැටගැහෙනවා. ඒ ගැටීමේ ගැටගැසීමම උපාදාන බවට පත් වෙනවා. නැවත නැවත ඉදීමට ඒ මොහේ කියනවා ඒ තමයි දුකේ සමුදය. එම නිසා මේ සංදේ අප විසින් ඉගෙන ගන්න මේ කන්නේ විකාර අපිට ස්නානවල කරන්නේ ජීවිතේ නැත්නම් දැන සිදෙනවා. දැන් මේකින් මේ දුක මේ කන්නේ අපිටින් මයින් කළා නම් මේ කවදාද මේකට කොමක් සිදුණා අපේ හිතේ කිසිම බලපාන්නේ නැහැ. ඒක කොච්චරනම් හිතට සමනයිද කියලා කල්පනා කරලා බලන්න වටිනවා. මේ අය මේ ජීවිතයේදී අනන්ත රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මාදී බාහිර ධර්ම කෙරේ සමාගයේ පංචස්කන්ධයේ කෙරේ මේ සංදේන් කරාවෙන් බැඳී සිටි අවස්ථාව අසංකීය ගණන් තිබෙනවා. කෙලවරක් නමක් නැති තරම් ප්‍රමාණයි. මේ පසුගිය අත්දැකීම් ධර්මද්වර්ධාරිසීපත් කර මේ දේශනාවෙන් පස්සේ විනාය 15ක් විතර භාවනා කිරීමට දෙන අය ගන්න දැන් මේ කියන කාරණා අහකට භාවනා කරන්න ඕනේ. සමාජයේ පසුගිය අත්දැකීම් තුළින් රූපයක් තුළේ යම් කිසි සංයයන් ආකාරයක් ලැබුණා නම් බාහිර රූපයක් ආකාරයෙන් කායිස්සන ඒ සංදරාගේ ඇතිවීම නිසා තමා කොයි තරම් දුකකට පත් වුණාද දෙවිසකට පත් වුණාද කියලා හිතනවා. ඒක අතරේ ඒ රූපේ තමා කොයි තරම් දුරට මහලෙක් බවට පත් වුණාද මහල වුණාද කියලා හිතනවා. තමා ධාතික් බවට පත් වුණා තමා වහලෙක් බවට පත් වුණා රූපේ විසින් තමා නැතේවා. රූපේ තමා වහල වුණා යට වුණා. විශාල දුක අත්දැක්කා. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දෝ රූපස්මින් චන්දරාවෙනව කන්දරාවක් පමණ අන්න රූපස් නිස්සාරය. මේ රූපේ නිස්සාරණය කියන්නේ රූපේ නිදහස් වීම කියන්නේ රූප කෙරේ යම් කිසි චන්දරාවයක ප්‍රමාණයක් සම්පූර්ණයෙන් හත් වෙනීමක් කියනවා නේද? අපිට රූප කෙරේ අපේ විඳ තුළ චන්දරාවයේ තිබෙන නිසා රූපය වලින් අප නිදහස් වෙලා නැහැ. අපි දැනගන්න ඒ විමුක්තිය ලබා ගන්න, ඒ නිදහස ලබා ගන්න, ඒ ස්වයංවත් ස්වභාවික ස්වයංත්වය ලබා ගන්න. එන නිසා ඒ ස්වයං භාවය ලබා ගන්න නිසා අපි ඒ ස්වයං භාවය ලබන්නට ඕනේ. අර බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරන යන රූප සංකේ විමුක්තෝ සතරාලෝ කියන. මේ රූප සංඛ්‍යාත ජීවම ධර්මයන් සිට නිදහස් වෙනවා. රූපෙන් මහලක් මහලක් බවට රූපේ මහලක් බවට පත් වෙනවා. තමන් පසුගිය වරදකින් මම නොකරනා කරන්න ඕනේ. මම මේ උපේරේ නැතිසින් සම්බදාගත්තේ ඉඳලා ඒ ඇතිකර ගැනීම නිසා මම මේ විදිහට මේ විදිහට මේ විදිහට අනන්ත අප්‍රමාණ දුක් හැරෙන්නේ අනන්ත අප්‍රමාණ දෙවිසකට පීඩාවකට දුක්කට බඳන් වුණා. මේ රූපයට මම වසන වුණා. මේ රූපයට මම යටත් වුණා. මට කිසිම නිදහසක් මේ රූපයෙන් ලබා ගන්නේ නැහැ. යම් හේකින් මෙන්න මේ රූපයේ කොරනා වූ සාන්දේ රාගය සම්පූර්ණයෙන් හැරි නොකර සිටින කවර රූපයක් තිබුණත් මගේ සිත සම්පූර්ණයෙන් නිදහස්ව පවතිනවා. ඒක මට කොච්චර සැනසීමක්ද කොච්චර නිවීමක්ද කොච්චර සාන්තියක්ද. මේ නිවීම සැනසීම සාන්තිය ලබා නොගොන්නේ මේ රූප පිළිබඳ තියෙන සාන්දේ රාගය නිසා ඇතිවෙන දැනීම නිසා. මේ වගේම සමාන ලකෝ අධ්‍යයනය තුළින් තරහතෝනේ පෞද්ගලිය ශබ්ද පිළිබඳව දැනෙන්න ඇරිලා ඒ රූප සංග්‍රහයේ ධර්ම නිසා තමා මහයක් බවට පත් පත්න ආකාරය තමා කිසිම නිතරක් නැති වූ ආකාරය මේ මතෙහි පාඩ ගන්නට ඉනිපත් කරනවා මේ ඡන්දේ මේ රාගය මේ සම්පතේ ඈත්ුණා නම් නොතිබුණා අනේ මම කොයිතරම් සැනසීමේ සුවයෙන් යදාගෙන්නට මට හැකියාව තිබුණා මම මේ සත්වලට යටෙන්නේ නැහැ සබ්දයේ මහලන් බව පරවන්නේ නැහැ ඒක මට සබ්දයේ පිළිබඳව ස්වරී භාවයක් වෙනවා නිදහස් විමුක්ත සිටින්නට පුළුවන් වෙනවා මේ විදිහට තමයි අධ්‍යයනය පාදක කරගෙන කල්පනා කරන්නේ රූප පිළිබඳව, ශබ්ද පිළිබඳව, ගන්ධ පිළිබඳව, රස පිළිබඳව, ඒ වගේම කාය ගැන ස්පර්ශ පිළිබඳව. මේව සිහිපත් කරලා නාටි ස්වාමීන් වහන්සේ නාටකාවේ ප්‍රමාණය කිරීමද, ඡන්දරාගේ ක්‍රියාවක උපාදාය දැනීම සඳහා ඒ කුසල සිදුවන කුසල සිදුවන කරන්නේ මේක පෙර ඒ අධ්‍යයනයේ සිදුවන අවස්ථාවලදී අකුසල සිදුවී ඇතුනේ ඒ සංස්කාරයේ දික්ුණා. මෙලෙස මෙලෙස දැනීමක් කරන විට එසේ එලෙසින් සංකල්පයේ සංස්කාරයේ දික්වන්නේ අපසර දැනගවන්නේ අපි මේ සංස්කාරයේ ඇතිවන ආකාරය දැකීමට ප්‍රඥාවෙන් යුතුව ප්‍රතික්ෂේපා මොනින් වෙීමක් කරන නිසා එනිසා ඒ කිරීමට බය වෙන්න අවශ්‍ය නැහැ සමාධියේ සිට තුළ මේ නැවත සංස්කාර නැවත උපාදානය වෙනවා නේද කියලා. මේ විදිහට අපි දකින්නේ ඒ හිතකින් ක්‍රියාත්මක වූවා කියන එක. එබැවින් තමන්ගේ පසුගිය අධ්‍යයන භාවිත කරගෙන ඒ රෝපාදී සම්පදේ ආදී ධර්ම කෙරෙහි සම්පදායෙන් බැඳී සිටින නිසා කවර ආකාරයෙන් මට එකක්වත් දැනෙන්නේ නැති වුණාද සම්පූර්ණ යන්නේ මම බැඳලා කියන්නේ මම නිහාසිනේ නැහැ නේද මට කොයිතරම් දෙයක්ද දුකද පීඩාවක් දැනෙන්නේ නැති වුණේ මේ සංගරාගේ ඇලුනියානින් මා මේ සෑම දෙයකින් වෙලට හස්තලා මෙන්න මේ සත්‍ය පැහැදිලිවම දකින්නට ඕන මවගේ අතීත ප්‍රේ ආරම්භ කරගෙන ඊළඟට මායාවන් කර්මයේ හරගෙන අනාවේ රූපයේ මේ සංදේශාලින් යදී කියන නිසා වේදනාව කෙරෙහි සංඥා සංඛාර විඥාන කෙරෙහි මේක එක ධර්මයක් දෙමෙන්න අරගෙන ඒ ධර්ම කෙරෙහි සංග්‍රහයෙන් දැනී යාම නිසා ඇතෝ වෙනස ඒ වගේම දුක ඒ වාගේ ගැටලු ආකාරය ඒ වාගේ නිදහස නැති වූ ආකාරයේ පැහැදිලිවම සමාන වෙන තේමාව ආපසු මොනින් විමසා බලන්නට ඕන. ආදී කිසිදෙයක් අපේ නෝබෝධයන්ගේ මහා කරපතියා මාත්‍ය කියලා වෙලා මහා දුක්ඛය වෙනවා කියලා හිතනවා ලෝක මහා දුක් අක්කරයක් බලක් ඉන්නේ. වාදයක්. ඒක කිසිම නිදහසක් නැහැ. යම් මේකින් මරදලේ සම්පූර්ණයෙන්ම අයින් නම් ඕක කොයි තරම් සැනසීමක්ද සෝයාද ඉදහසක් මෙන්න මෙලෙසින්මයි මේ කන්දරාවේ දැඩි දැඩි යාම නිසා මහා විශාල දුක වේසක් පීඩාවක් කරදරයක් නිවීමට දුන නිදහසක් නැතුව ගියා මේ කන්දරාවේ සම්පූර්ණයෙන් අයින් කළා නම් මේ නිදහස මට අත්දකින්නට පුළුවන් වෙනවා නේද මේක අත්දැකීමේ සමානස්සිතින් බලන්න ඕනේ එසේ බලලා ඊට පස්ව මේ වර්තමානයේ පවත්න සමාධි පංචස්කන්ධයේ කෙරෙහිදී සංදේ සාකාරයකට සිත යොමු කරන්නට ඕනේ. දැන් මගේ මුලියේ කෙරෙහි සංඥා කියනවාද රාගයක් තිබෙනවා. ඒ සංදරාගය නිසා මට කොහොමද සිතට නිදහසක් නැති වී ගොස් කියලා මගේ සිතට නිදහසක් නැහැ. මම මේකට දැනෙන මම මේකට මොකක්ද කියලා. මම මේ ලෝකේ නිදිලා නැහැ. මට ඒකේ විශ්වාසයක් ලැබිලා නැහැ. ඒ වගේම දේශනාව කෙරෙහි බලන්න. විශේෂයෙන්ම දේශනාවට විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. දේශනාවේදී සුඛ වේදනා විඳීමට සංඥාවක් නැත්තත් එහෙම රාගය ඇලීමක් තිබෙනවා. මේ සුඛ වේදනාව විඳීමට තිබෙන ඇලීම සහ රාගය තමයි ආරාගය කියන්නේ. අනුසාරණය. එනිසා සුඛ වේදනාව වර්තමානයේ පවතින කරන්නේ බලමු. මෙන්න මේක පිළිබඳව තියෙන කාණ්ඩයේ රාගය කියලා කියන විදිහට කරලා බලන්න ඕනේ. ඒ ඛණ්ඩ රාගය ඒ සුඛ වේදනා විඳීමට ඕනෑ අවස්ථාවකදී ඇති විය හැකි ඛණ්ඩ රාගය සුඛ වේදනා සම්බන්ධ කියන ඇලීම සහ කැමැත්තද තමයි ආමරාග අනුසේ කියලා කියන්නේ. මේ භාවනාවේ ජීවිතේකට මේ අනුසේ ධර්මයේ ධර්මින ගන්න පුළුවන්. සුඛ වේදනාවෙන් සුඛ වේදනාව කෙරෙහි ඛණ්ඩ රාගය නෙමෙයි. මේ ශබ්ද වාගේ විදින ආකාරන සුඛ වේදනා අභිජීවක අපේක්ෂාව සිදු තුළ තිබෙනවා. මේ ශබ්ද වාගේ නිසා මට මේ වේදනාවේ නිදහසක් නැහැ. මේ සුඛ වේදනාවට බැදී මේ සුඛ වේදනාවට ඇදී මේ ජීවිතේ කුලිතරන දුක් වෙන කරදර සංකල්ප නිඳ මේ සුඛ වේදනාව ඇති වේදනාවෙන් සුඛ වේදනාව කෙරෙහි සම්මවා වෙන්නේ. මේ ශබ්ද වාගේ විදින ආකාරන සුඛ වේදනා අභිජීවක අපේක්ෂාව සිදු තුළ තිබෙනවා. මේ සංගදානයේ නිසා මට මේ වේදනාවේ නිදහසක් නැහැ. මේ සුඛ වේදනාවට දැනී මේ සුඛ වේදනාවට ඇදී මේ ජීවිතේ කුඩි කරන දුක් ගැන කලබල කාමකට නිදලා මේ සුඛ වේදනාව ඇදී නැති වී යන සියුම් දැනීම මාත්‍ය ඒක සිතින් නැයින් කරන මේකට තියෙන දැනීමේ ඇලීම සහ බැඳීම මේ හරදර කිසිවක් නැහැ ඒක මේ වේදනාවෙන් මම නිදහස් වෙනවා නම් මේ කාර්යය දැකලා සුඛ වේදනාව කෙරෙහි තියෙන සම්දේ දැකලා ඒ ඡන්දය නිසා විශාල දුකක් ඇති නොවන ආකාරය මෙතෙක් නොදුටුවේ කුමක් නිසාද මේක නොදන්නා හෝදකම නිසා මෙන්න මේකම මගේ ඉස්සෙල්ල තිබුණා නේද වේදනා චන්දරාගයේ ඒක තුළින් දුකක් ඇති වෙන බව නොදන්නා හෝදකම මේ ඔක්කොම මොනවද සුඛ වේදනාව සංස්කාර ධර්මයක් සංදරාගය සිදුල පාදනා සංස්කාර ධර්මයක්. ඒක ගැන ඒ දුකක් ඇති වෙන බව නොදත් සමත් සංස්කාර ධර්මයක්. නැන් දැනීමේ දකින්න ප්‍රඥාවක් සංස්කාර ධර්මයක්. මේක සංදයාගේ මේකෙන් දුකක් ඇති වෙනවයි මේ ආනිසං ධර්මයක්. දකින්නේ ප්‍රඥාවෙන් ඒක සංස්කාර ධර්මයක්. මේ සියල්ලම දැක මේ සංස්කාරය අනිත්‍ය අනාත්ම කියලා මේක දකින්න පුළුවන්. ඒ වගේම දුක් වේදනාවට විශේෂයෙන් අවධානය යොමු කරලා බලනවා. මේ දුක් වේදනාව සංඛ්‍යාකාරයක් දෙනවා. ඒ මක්කනක්ක් දෙනවා. දුක් වේදනාව දැකද ගැනීමේ ගැනීම සාකනක්ද. දුක් වේදනාව පිළි ගැනීම විශේෂයෙන්ම බලන්න පුළුවන් වෙන්නට ඕන සමාධි සිතකින් මේ කියන කරුණු භාවනාවට ප්‍රසස්සය ගන්න ප්‍රයෝජන ගන්න පුළුවන් වන ඒ විශේෂ අවධානය යොදලා යොමු කරලා අහලා ඒ අනුව කටයුතු කරන්න ඉඩ මේ දුක් වේදනාවේ ඉන්න කටේ අංශය දුක් වේදනාවේ පාරණාව සංජානනය මේ දුක් වේදනාව මම විඳිනවා මම විඳිනවා කියලා හැඟීමක් තියෙනවා නම් මේක තමයි මාර්ගය කියන මානෙ මේ දුක් වේදනාවේ ගැටීමක් තියෙනවා නම් මේක තමයි මාර්ගය කියන පටිච්චය අනේ දුක් වේදනාව නැති කර ගන්නට ඕනේ නැති කර ගන්නට ඕනේ කියනවා නම් මේක තමයි මාර්ගයේ පිටතට තියෙන කාම ඡන්දය මේ දුක් වේදනා පිළිබඳ යන්නේ සිවිලි පරම්පරාවක් වෙනවා නම් එහෙම දුක මෙහෙම දුක මට විඳින්න දුන්නා අනේ කාටවත් එහෙම දුක් පිළිවන්නට එපා අනේ මම සතර විවරණය වෙන්න එපා මේ ආදී සිවිලි තමයි උද්දච්චය එන්නේ මේ කියකෝ කර්ම ටික හරියට බලන්න බැලුවට පස්සේ මේ ඔක්කොම සංස්කාරය මේ මේවා ධර්මයේ සංස්කාර තමයි මේ සියල්ලම අනිත්‍යයි. මේ සියල්ලම ඉබේම අනාත්මයි. දැන් සුඛ වේදනාව දුක් වේදනාව දෙකට ගන්නවා. හරියට කාමයේ දෙක ඇත්තවයි. කාමදාගාංශයේ පරිකාංශයේ කියන දෙකම ඇත්ත වශයෙන්ම වේදනා අංශයේ කියලා කතා කරනවා නම් වඩාත් වේදනා කෙරෙහි තියෙන සංදරාගයයි මේ කාමදාගාංශයේ පරිකාංශයේ මේ දෙක එකතු කරනවා මේ දෙකේ වෙනස්ම පාඩකේ මේ දෙකම එකක් නෙමෙයි මෙතන මොකක් කරන්නේ සුඛ වේදනාව හෝ දුක් වේදනාව කරදී සාධාරණේ මොකටමයි ඒ සුඛයයි මේ එක හදිස්සියට හැදෙලා යන ඔක්කොම සංස්කාර වන වාණිත්‍ය යන හිතවන එන්න මේ කාමකාර පරිදේ කියන අංශය එක බලවා අඳුරන්න දෙතුන් වෙනවා විරුද්ධ භාවනාවකින් කියන්නේ ඊට අමතරව සංඛාඥාව පිළිබඳව වර්තමානයේ පවන්නා වූ සංඥාව පිළිබඳව සමාධි චිත්ත සංඥාවලට දෙවිය බලන්න ඕනේ. මේ සංඥාව පිළිබඳව සංදරාගය නිසා දුක ඇතිවෙන ඇතිවන බව නොදැකීම දකින්නට ඕනේ. මේ සංඥාව තුළේ සංදරාගය වර්ණන උත්තරණ මට දැනීමක් දෙය බලන්න ඕනේ. ඒ වගේම සංඛාර විඥාන කියන එකත් හිතන්න ඕනේ විශේෂයෙන්ම මේ සංගදාමයේ නැති ඥාන ඇතිවන සාන්ත සීතල නිවිඥාන කෙතෙක්ද කියලා බලන්න ඕනේ. එහෙම බලලා යත්තා මේ ලෝකේ රූපයද බාහිර සංස්කාරයද තමයි උපස්කන්ධය ඇද්ද ඒ සියල්ලම ගෙවි ඇති සංගදාමයේ මා සම්පූර්ණයෙන් අයින් කරනවා කියලා අයින් කරනවා කියන්නේ. මොකද හේතුව ඒක විශාල දුකක් ඒ නැතිවන්නේ නැවතත් දුකක් මේක දුකක් සහ දුක්ඛ සමුදයක් කියන්නේ ග්‍රහණය කරන්නේ පැත්තකින් තමයි දුක්ඛ සත්‍ය සහ දුක්ඛ සමුදය සත්‍ය එම නිසා යම් තාක් මන්දයක් හෝ රාගයක් නිරූපකේ යෝ බාහිරූපකේ යෝ එතනම් ඒ සියල්ලම මම දැන් අයින් කරනවා කියලා ඉතින් අය කරන්නේ මේ මොහොතේ වුණත් කෙනෙකුට කරන්න පුළුවන් සමාධිය කියලා නම් ප්‍රඥාව කියලා ඒක මහා දුකක්. මේ ඡන්දයෙන් රාගයෙන් දැනීම නිසා මට විශාල පීඩාවක් මට කිසිම නිදහසක් නැහැ. වරිණී භාවයක් නැහැ. මේක මම අයින් කරන්නේ සම්පූර්ණයෙන්ම ඈත වීස් කරන මම නිදහස් වෙනවා. මට නිදහසක් මට සාන්තියක් මට නිවීමක් මට සැලසීමක් අත්පත් වෙනවා. එම නිසා මේ ඡන්දය දීහාවේ සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා කියන සිතල පැහැදිලි අවබෝධයකින් දොස් සිතෙන් අයින් කරනවා ඡන්දය සංවාදයේ රූපස්කන්ධයේ පිළිවෙලනවා. ඒ වගේම වේදනාව කෙරෙහි සමාගයේ සුඛ දුක්ඛ වේදනාවන් කෙරෙහි යම් සංගදායක් කරන ඒක අනේ මා දුකට පත්වන ධර්මයක් වහාම මේ ඉවත් කළ යුතු දෙයක්. මේක දුක්ඛ සංදේශාදී මේ ප්‍රහාණය කළ යුතු ධර්මයක් කියලා හිතලා. මේ දුක්ඛ වේදනාව හෝ සුඛ වේදනාව කෙරෙහි පවතින සංගදායක් සිටින්නයි මේක අත්දැකීමක් ඒ අප දුකට පත්වන ධර්මයක් වහාම මේ පිළිතුරු ධර්මයක් සංදරාගය ඇලෙන්න කියලා කියනවා. මේ ලෝකීය අස්ථා සංඥා කියනවා සමාගයේ සිදුල දැක්කේලා පැත්තට. ඒ සියලුම සංඥාවේ තියෙන සංදේරාගයේ සසුරකට ඇලෙනීමක් කරන්නේ එමෙන්සා මේ සංඥාව කෙරේ කවරනම් සංජාතාවයක් ලබාගatiන්ද මේක මට ආනතර ධර්මයක් අනිත් කෙනෙක් පවතින ධර්මයක් කියලා ඒ සංඥාව කෙරේ පවතනා නම් වෙලාවක සම්පූර්ණයෙන් පැහැදිලි කරගන්න. කුසල අකුසල ආදී යම් සංස්කාරයන් සිත තුළ පහළ වෙන සිටිවිලි ඒ සියලුම සිටිවිලි කෙරෙහි පවත්නා වූ ඇලීම හැමැත්ත සම්පූර්ණයෙන් සිදුනයි කරනවා. විඥානයේ කෙරෙහි පවත්නා වූ සංයකාග එලෙසින්ම සිදුනයි පැහැදිලිවම අවබෝධයෙන් යුතුව මේ ඡන්දය මීලාගේ මෙලෙසින් අයින් කළා නම් අවසානයේ මොනවද කියලා සියොන් දැනීම මාත්‍රයක් පමණයි කියනවා. ඒ දැනීම මාත්‍රයේදී කියනවා නම් යම්කේ නිවන ලැබීමේ සංඥාවක් හෝ රාගයක් මට නිවන ලබා ගන්නට ඕනේ කියලා සුළු හෝ අපේක්ෂාවක් ඒ ඡන්ද රාගයත් අයිති වෙනවා. අපේක්ෂාව තිබෙන තාක්කල් හරියන්නේ ඒක නිසා මේ ඡන්දයේ රාගය අයිති කරනවා කියලා දැනෙන්න ගන්නවා. මේ සියොන් දැනීම මාත්‍රයේදී කියනකට ඡන්ද රාගයක් තියෙනවාද කියලා බලන්න. අනේ ඒකත් අවශ්‍ය ධර්මයක් නෙවෙයි කියලා ඒකත් දැන් මනස හැම දැනීමකින්ම ඈත් වෙච්ච නිදහස් දැනීමක් දැනවලා මේ දැනීම මාත්‍රයේ දෙකම හොඳ සමාධිමත් සිටින් බලාගෙන සිටිනවා මේ දැනීම මාත්‍රය අනිත්‍ය ධර්මයක් හැමදාම පවතින ධර්මයක් මේ දැනීම මාත්‍රය අනාත්මය මම නෙවෙයි මම නෙවෙයි කාරණා කියන්නේ. මේ දැනීම මාත්‍රය අනිත්‍ය ආත්මය අනිත්‍ය ආත්මය කියලා මෙහෙතර ශූන්‍යතාවය. මේ ශූන්‍යතාවයේ ඉතින් මෙන්න ශූන්‍යතාවයක් තියෙනවා ඒක දැනෙන ගැටයක් මෙන්න තියෙනවා මෙන්න ශූන්‍යතාවයක් තියෙනවා ඒක දැනෙන ගැටයක් මෙන්න තියෙනවා ඒක දෙකට වෙන් කරනවා දැනෙනවා තව ගැඹුරු ශූන්‍යතාවයක් නයක් අනිත්‍යයි නයක් අනාත්මයි කියනකොට නිවනට සිද්ධපත් වෙනවා. හන්දරාගේ අය නියම. මේ මේ මාර්ගයේ සුදුසු සුදුසු අන්දමට හන්දරාගේ ඉවත් වෙනවා. මහත් ඵලය ලබා දෙනවා නම් ඇවැත් නූපදින දෙතින සියලුම සංස්කාර කෙරේ පවත්නා වූ හන්දරාගේ නැදී යනවා. එබැවින් මේකින් මත නැහැ ඥානි පහළ වුණොත් විකටම භාවනා කරේ නැත්නම් බය භාවයකට ඊට පස්සේ එළියන්න කියන දේවල් මේ භාවනා මාර්ගයෙන් ඉම කරන්න දැන දෙනාට විමස්සෝම දේවා කියලා ආත්මයක මේ දේශනා කරනවා